එවං ධම්මෝ එවං භාගී ඒකං අනතීතෝ තීති අවුරුණිය යෝගාවචර මහා සංඝරත්නය අවසරයි අපිට මේ පාඩය අහනකොටම ප්‍රතිපත්තහන් අහලා පුරුදුයක් ගන්නද නැවතත් බොහෝම පැතිරිච්ච සමාජීය ධර්මයක් වන මරණය සහ මරණ සත්‍ය ඉතිපත් කරනවා ප්‍රතිපත්තහන සූත්‍රය අද අපි මේ විශේෂ වතාවටයි මේ සාකච්ඡාවට ධර්ම දේශනාවකට මාතෘකා කරගන්නේ වරින් වර මේ සූත්‍රයේ ඊටාම දන්න තේරෙන සමාජික ධර්ම වල ඉඳලා ඊටාම ගැඹුරු දේවල් වලට ගෙනියනවා. නැවතත් ආයේ සමාජීය පොදු ඇත්තට සත්‍යයට ලං කරනවා වගේ විවිධ සංඥාවල් ගෙන දීමේ උපක්‍රමයක් තියෙනවා. අපි පසුගිය වාර දෙක තුනේ සාකච්ඡා විදිහට කරගත්තා වූ ඒ ධාතු මනස්කාර කොටස ගත්තොත් ඒක කාටත් අනිවාර්යම පිළිගන්න වෙනවා බෞද්ධ වූ තබෞද්ධ වූ උගත් වූ නෝගත් වූ භාවනා කළා වූ නොකළා වූ કોઈ ක්‍රමයකට ගත්තත් ඒක ජඹුරක් බව විශේෂයෙන්ම ගැඹුරකට අතුලාන්තයකට පදවල ආරාධනයක් වෙයි කියන බව ඒක බොහොම ප්‍රසිද්ධ සත්‍යයක්. ඊගාවට අද මේ මල සෝහනක අමු සෝහනක හෙළන ලද මේ මලකුණක් විදිහට අපිපත් කරවෙන මේ මරණානුසතියට එනකොට නැවතත් කාටත් තේරෙන අකමැති වුණත් අනිවාර්යයෙන්ම මුණ දෙන්න වෙන සත්‍යයක්. අර කරගෙන යනා වූ සතිපට්ඨාණයට ධෛර්යයක් වශයෙන් පන්නරය දීමක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉතින් මේකේ පදගත අර්ථ ගත්තොත් පුනස පරම්භික්කවේ භික්ඛු මහණෙනි මේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ භික්ෂුවකයන්ට සුදුසු මේ පුද්ගලයා නැවතද මේ මේ වගේ භාවනාවක් කරනවා. තේයතාපි පස්සෙය ශරීරා ඉතින් ඔහු හරියට මෙන්න මේ වාගේ ශරීරයක් දකිනවා. කයෙන් සමන්ත සමාන රූපයක් දකිනවා. සීවති කාය සබ්බිකං අමුමෝනේ හෙළන ලාභ. ඒකහ මතං වා. මැරිලා එක දවසක් ගියා වූ හෝ ශරීරයක් මේ සංසාර බය දක්නා වූ භික්ෂුවක් යෝගාවචර භික්ෂුව නැත්නම් යෝගාවචරයා දකින්නේ කොහොමද ජීවමතං වා මැරිලා දින දෙකක් ගිය ශරීරයක් සීහමතං වා මැරිලා දින තුනක් ගිය ශරීරයක් විනීලකං ඒක නිල් වෙලා ඉදිමිලා විපුබ්බකං තඩිස්සි වෙලා විපු විනීලකං විපුබ්බකං විපුබ්බක ජාතං දැන් තන් වල පැහැවලා කුණු වෙලා කරවගාන මේ වගේ ශරීරයක් අතුන. තෝ ඉන්නමේව කායං ඒවං උපසංහරති. ඒ ශරීරය මේ දැක්කා වූ බාහිරින් රූප ස්වභාවයෙන් ඉදිරිපත් වුණා වූ එහෙන් දැක්කා වූ මේ මලකුණේ මේ ආකාරයෙන් නුවණින් මෙනෙහි කරනවා. සාලකා බලලා භාවනාවට නංවනවා. අයන්තිකෝ කායෝ ඒවං ධම්මෝ. මේ බලාගෙන ඉන්න ඇස් දෙක තියෙන අවිඥානික මේ ශරීරය මෙවැනි ධර්මතාවයක් ඇත්තේ මේ ඉස්සරහා දකින්න මලකුණ වගේම මටත් මෙවැනි ධර්මතාවයක් තියෙනවා. මේ ස්වභාවය ධර්මතාවයක්. ඒක අසවලාය හඳුනා ගන්න Tamanට විනාශ කරන්නවක්වත් ඒක ඉක්මවන්න පුළුවන් ස්වරූපයක්. ඒවන් ධම් ඒවන් භාවි ඒක අනිවාර්යයි. මේ භාවය වෙනස් කරන්න බෑ අනිවාර්යයි. ඒතං අනතීතෝති මේ මරණේ මා තාම ඉක්මවන ලද්දක් නෙවෙයි. මේ මරණයට මම යටත්. මේ මරණයට මම අවුවෙලා. ඒකෙන් ගැලවෙන්න මට බෑ. ආන ඔය විදිහට මලකුණක් ඉදිරිපත් කරගෙන ඒක සමත විදර්ශනා භාවනාව සඳහා අරමුණක් කරගන්න ආකාරය තමයි මේ ජවනිකාවෙන් තියෙන්නේ. ඉතින් මේක බොහෝම මේ කම්මැලි කරන භාවනාවක් අමිහිරි ධර්ම දේශනාවක් කල්පනා කරන්න වෙනකොට බොහොම සිත් එලවන සුළු ගතියක් නෑ. ආලවඩන ප්‍රේම වඩන ගතියක් නෑ. ඒක නිසා මේක බෞද්ධයින්ට සම්ප්‍රදාන කූල බෞද්ධ පරිසරයක හැදිච්ච කෙනාට ධර්ම ගෞරවයෙන් අහගෙන ඉන්න පුළුවන්. සංවේගය පිණිස අහගෙන ඉන්න පුළුවන්. නමුත් යම් කෙනෙක් මේ ශරීරෙත් නැත්තම් මේ ජීවිතයට ආ වූ දුක් කරදර නිවීමේ අදහසින් සුව කෙරෙන සුව එළවන ආකාරයෙන් මේ ධර්මයේ පරිහරණය කරන ඇත්තන්ට මරණය කියලා කියන්නේ ඒක අසුබයක්. නොවිය යුත්තක් කතා නොකළ යුත්තක්. මරණ චේතනාව එහෙම නැත්නම් මරණ සංකල්පය කියන එක ජීවිත අභිවෘද්ධියට අහිමි කර එහෙම නැත්නම් අභාග්‍ය සම්පන්න අමංගල දුමංගල කාරණාවක්. ඒ නිසා ප්‍රසිද්ධ ඒ සම්භාෂණ වලදී එහෙම නැත්නම් සුවද සාදයන් වලදී ඒ අපි මරණ දැන්වීමක් හරි කණිඩයක් හරි කියන නරහසෙන් තමයි කන්ට කරලා කියන්නේ. ඒක ප්‍රසිද්ධ කරන්නේ. ඒක ගැළපෙන්නේ නැහැ පරිසරයට. මොකද මේ පරිසරයේ තියෙන ඉදරම් පිනවන හැම වෙලාවෙම මේ සිලිලාරය කොහෙන වාතාවරණයක් වෙන තැනකට මේ මාර්ගය ගැලපෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මහා බුද්ධ ආගම ඉගෙන ඉගැන්වීමේ ආරම්භක වැඩපිළිවෙලක් බුද්ධ학ම හඳුන්වා දීමේ වැඩපිළිවෙලකට යනකොට මේ මරණ සත්‍ය වගේ දේවල් හංගගෙන තමයි යන්නේ. ඉස්සරහට ගන්නෙ කොහොම ප්‍රේමනාප හොඳ කොටස් විතරයි. ඒ මරණ සත්‍ය වගේ දේවල් ගන්නෙ. විශේෂයෙන්ම බටහිරට නැත්නම් බටහිර අත්න් බුද්ධහව ගන්නකොට මේ චතුරාර්යක භාවනාවල ගැලපෙන බුද්ධානුසති, මෛත්‍රී, අසුබ මරණ සත්‍ය කියන දෙකේ මේ අසුබ මරණ සත්‍ය කියන දෙකම දුර්භාග්‍ය සම්පන්න ඒ තරම් නොවන ඒ ඒ වාගයක් තමයි තරම් නොවන භාවනාව. ඒක නිසා කියන කෙනත් බොහොම අප්‍රිය උද්දලෙක් බාටපත් වෙනවා. ඒ ධර්ම දේශනාවත් අප්‍රිය බාටපත් වෙනවා. ඒ ගැන තමන් කරන මේ චින්තනයක් කල්පනාවක් බොහොම වෙහෙස කර දෙයක් වටපත්. ඒක අපි මුලින්ම තේරුම් අරගන්න ඕනේ. නමුත් අපිට මේ දෝෂයේ තියෙන ධර්මතාවදී ආ බලනකොට සෑම නරක සංසිද්ධියකම හොඳ කොනක් කියලා. අපි දක්ෂ වෙන්න ඕනේ ඒ ඇති වෙන මත වෙන ඕනම සංස්කෘතියක ඇත්තා වූ ඒ හොඳ පැත්ත මත කරගන්න. එතකොට තමයි අපිට මේ හැකි සංඥාව එහෙම නැත්නම් මේ ධනාත්මක චින්තනය ආකල්ප ඇති කරගන්න පුළුවන් වෙන්නේ. නිසා මේ මරණ සතිය වගේ අහන්න කම්මැලි කරගෙන අහන්න දුර්භාග්‍ය සම්පන්න වෙන්නේ අභද්‍ර වූ අකල්යාණ වූ දුමංගල වූ මේ කාරණාව තුළ තාමත්ම ගැඹුරේ මේ සුබ පණිවිඩයක් සඳහන් වෙලා තියෙනවා. එනවා තමයි විශාල අඳුරු වලාවේ හොඳ රිසි රේඛාවක් තියෙනවා. ඒ මොකද මේ මරණය Taman ඉදිරිපිට මේ විදිහට අමුසෝනේ තියෙන දිනක් දෙදිනක් තුන් දිනක් මත මරුණා මරලා කල් ගියා වූ නිල්ුණා වූ ඉදිමුණා වූ තරව ගලන්නා වූ මේ ශරීරය දකිනකොට එහි තියෙනවා පැනලා යන බැරි ගතියක්. එවන් හරි එවන් ධම්මෝ ඒවතං අනචීතෝති. මේ ධර්මයේ මම ඉක්මවුවේ නෑ. මේක සදාතනික ධර්මයක්. ඒක ඒකාන්තයි. එදා මේ මරණය ඇහි වදින නිසා Taman එක විතරා ඉන්න නිසා, ඒ ගඳ දකින්න නිසා, ඒ ශබ්දය ඇහෙන නිසා මිනිසු කතා කරනවා. নানা ප්‍රකටි වලින් මේ පසිඳුරංගෙම අපිට ඇවිල්ලා තදින් වදිනවා. මරණය බොරුවක් නෙවෙයි ධම්මතාවයක්. මරණය ඒ අභාවී ඒක ඒකාන්තයි. අනතීතෝති උඹට කොහෙද යත් ජලවමක් නැහැ. මෙහෙමනම් මරණීය සත්‍ය නම් මේ සත්‍යයේ යටපැත්ත වෙන අමරණීය තත්වයක් සත්‍යයේ යෙදුයි. අපි මරණයට කෙලින් මුණ නොදී නොදැක නොඅහ ඒ පිළිබඳ ඒ ගඳක්වත් වදින තැනකට නොගින් කටයුතු කරනවන අපිට මරණය මේ විදිහට සත්‍ය වශයෙන් අස්පනාවිත වැටෙන්නේ නැහැ. පොල්ලකින් ඔලුවට ගැහුවා වගේ වැටෙන්නේ නැහැ. එහෙමනම් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ මරණයේ සත්‍ය නම් අමරණීය සත්‍යයක් ඒක ජීවිතේට සම්බන්ධ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. නමුත් මිනිහක් ඉස්සරහට ගියාම මිනිහ දකින්නකොට ඒ මරණය හාත්පසින්ම ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් අනිත් අත්ංගේ මූලවලින් අමුතු තාලෙට ඒක මේ රැව් පිළිරැව් දෙනවා දෝං කාරණේ. එතකොට ඥානවන්තයෙක් කල්පනා කරනවා නම් ඒකාන්ත සත්‍යයක් මගේ දැන් මේ පසිඳුරංගයෙන් මට ලැබෙන්නේ මේක සත්‍ය නම් මරණය සත්‍ය නම් අපිට කියන සත්‍යයක් වෙනවා. එහෙමයි මේ කිං කුසල ගවේ කියූ යෝගාවචරය කල්පනා කරා. කොස්තානන්ද හිත කල්පනා කරේ එහෙම. මරණය ඒකාන්තයි සත්‍යයි මේක ඉක්මවන්න බැරි තත්ත්වයක්. එහෙමනම් අමරණීය තත්ත්වයක් සත්‍යයි ඒකාන්තයෙන්ම මරණය ඉක්මවුවොත් අමරණීය තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මරණය දැකීම අර අමරණීයත්වයේ කියන ළඟා වෙන්න බැරි හිතා ගන්න බැරි මහාන් තත්ත්ව වූ ඉහළ ඒ අභිලාෂය යම් ප්‍රමාණයකට කිත්තු බලනවා. මරණය මේ තරම් සත්‍ය නම් අමරණීය සත්‍ය සත්‍යයි. මේ අමරණීය වූ මරණයට අමරණීය වූ මේ නිවනට යන්න බැරි වෙන්න හේතුව මරණය අපි ඉක්මවල නැති නිසා. මරණය අපි ඒකාන්ත නිසා ධර්මතාවයක් නිසා. ඒ මරණයට හේතුව ඔය බෝසතාණන් වහන්සේලාගේ විශේෂ ගවේෂණ හේතු කාරණා. මරණයට හේතුව උප්පත්තියේ જાතිය කියන එක පිළිගන්න ඉතාමත්ම අනිහිරි කර වූ කටුක වූ සත්‍යය. ඒ අපේ විපස්සී භාසාවයන් වහන්සේ බෝධි සම්භාර කරන කාලේ උන්වහන්සේ ඒ බෝසත් චල්පේ එහෙම නැත්නම් ඒ සම්මා සම්බුද්ධ පද ප්‍රාප්තියට ඉතර වෙලා පවස්ස විචිත්ත වීකේදී කියලා තියෙන මෙහෙම තමයි. මේ මරණය තියෙනවා ඒක වළක්වන්න බෑ ඒක දැන් හොඳට උන් පැහැදිලි ප්‍රකටයි ඒක මොන જાති කෙරුවක්වත් ඒක මතු කරනවා ඒ පින නිසාම මතු වෙන්නේ නමුත් සාමාන්‍ය ලෝකයක් නම් ඒක අසුබ දර්ශනයක් නමුත් ඉතින් ඇති කෙනාට ඒක දේව දූතේ ඉන්තසුබ ලක්ෂණයක් එහෙම නැත්නම් සත්‍යයේ මතු කරලා දෙන දෙයක් මොකක්ද මේකට හේතුව මේකට හේතුව જાති જાති දරා යාති මරණ කියන මේ සංසාරේ තියෙන රෝග හතරේ මේ ජාති දුක තමයි මේ මරණයට හේතු වෙන්නේ. නමුත් අපි බොහෝ විට ඉදීම සමරලා උපන් දින සාද පැවැත්වුවාට මරණයට පවත්න්නේ අවමංගල්‍ය කියන වචනේ. එච්චර අවමංගල්‍යයට ගියත් අපි මේ මරණය ගැන කතා කරන්නට අකමැති ඒ වාතාවරණය අපි කොච්චර අත්දැක්කත් උපන් දින සාදේදී අපි සම්පූර්ණ හොඳ පැත්ත, උප්පත්ති පැත්ත ආරම්භේ ඒක මංගල ආරම්භයක් පිළිබඳව පුදුමාකාර මේ සාහිත්‍ය අදහස් මතු කරගෙන අපේ ජීවිතයේ අපේ අර මරණේ හංගලා අරණේ මතක නැති කරලා මේකෙන් උනන්දු වෙන්න හදනවා. අන්‍යගතසුන් වහන්සේලා උපන්දින විශාල ප්‍රසන්නකනවා. විශාල සත්තු ගානක් කපලා ප්‍රස්මාන් විනල්ලා මත්පැන් පාවිච්චි කරලා নানা ආකාර ඉදරම් පිටවීමේ යෙදෙනවා. නමුත් අපේ බුද්ධ ආගමේ ඒකටත් ඉඟියක් කියලා කරුවත් යනanse වැඩ කාරණා ඉෂ්ට කරගත්තේ. උන්වහන්සේ වේසාක පුන්නමිය තමයි තුනටම තෝරාගත්තේ. උප්පත්තියටත් පිරිනුවම් පාණ්ඩත් වුණාන්සේගේ මහා සම්බෝධිය සම්ප්‍රාප්තියට. ඉන්සා බෞද්ධයාට ඒ බුදුහාමතුන් උපන්දින සැමරීම අර වගේ ප්‍රීතිය ලබන දෙයක් නෙවෙයි. මේ මරණානුසති භාවනාවත් ඔන්න ඔය පණිවිඩය කියලා කියනවා. ඒ මොකද මරණයට හේතුව උප්පත්තියයි. කවදා හෝ උප්පත්තිය නතර නොකර අමරණීය වෙයි. ඒ නිසා අමරණීයත්වයට අවශ්‍ය සුදුසුකම් අපි මේ ජීවිතේ හැදුවට උප්පත්තිය නැති තැන තමයි අමරණීයත්වය රැකෙන්නේ. මේකනම් සත්‍යය මේකනම් මේ යෝග ජීවිතයේ යෝගක්ෂේමයේ අවසානයේ මම හිතනවා හුඟ දෙනෙක් යෝග ධර්මයට බහිණ එකක් නැහැ. මොකද කිසිම කෙනෙක් කල්පනා කරන්නේ නැහැ මතු ජීවිතයක් නැති වෙන තත්ත්වයක් පිළිබඳව. ඒක හිතෙන් දෙද තියෙනවා සියදී විනාශා ගැනීමක් විදියට. Tamange පානල කපා හැරීමක් විදියට. මුඟ දෙනෙකුට අවශ්‍ය කරන්නේ මම දන්නේ මේ අහන ඇත්තන්ගෙත් එහෙම අය ඉන්නවද කියලා මේ හොඳින් ජීවත් වෙන්න නැත්නම් හොඳ උප්පත්තියක් ලබන්න. අහ අඳෝමයි. මෙතනදී මරණානුස්සතිය පෙන්ලා දෙනවා උප්පත්තිය කපා හැරීමයි. උප්පත්තිය කපා හැරීම තමයි මේ මුළු ජීවිතේම අපි කප කරන්නේ. මේක තමයි මරණානුසතියත් අපි ඉදිරිපත් කරගන්නේ. මේ උප්පත්තියට හේතුව මොකක්ද? මරණයට හේතුව උප්පත්ති. උප්පත්ති නැතිවොත් මරණිය නෑ අමරණිය. එහෙනම් උප්පත්තියට හේතුව මොකක්ද? උප්පත්තියට හේතුවලා තියෙන කර්ම. ඒක මම හිතනවා මේ පිළිසර කාරණාවක් කියපමණි වැටෙන්නේ කියලා. කර්ම තියෙන තාක්කල් ඒ භවයේ අපි සැරිසරනවා. කර්ම වලට හේතුව මොකක්ද? තෘෂ්ණා. බැඳීම. යම් තැනක බැඳීමක් නැත්තම් යම් තැනක ඇලීමක් නැත්තම් යම් තැනක ප්‍රිය රුචි එළවන ගතියක් නැත්තම් එතන කර්ම රැස් වෙන්නේ නැහැ. තෘෂ්ණාවක් වෙන්නේ නැහැ, කර්ම රැස් වෙන්නේ නැහැ. එතන උපත් ඇති කරන ශක්තියක් නැහැ, එතන මරණයක් නැහැ, එතන අමරණියක්. ඒ නිසා අපේ යෝග ජීවිතයේ විපස්සනා ඥානවල ඊ타ත්ම උත්කෘෂ්ඨම අවස්ථාව වෙන්නන්නේ මෙන්න මේ නිබ්බිදා. කෙනිපිදාවට ගියාම ඒක පිළිබඳ ඇලීමක් පහළ වෙන්නේ නැහැ. ඒක පිළිබඳ බැඳීමක් පහළ වෙන්නේ නැහැ. ඒක මට වේවා කියන හැඟීමක් එන්නේ නැහැ. ඒකයි ඒ සරුවචන් වහන්සේගේ අදහස සරුවචන් වහන්සේ මේ යෝගාවචරයේ දෙන්න ගෙනියන්නේ ඒකටයි. නමුත් හුඟක් යෝගාවචර නිබ්බිදා වෙනකොට හැදිලා යනවා. මට අරමුණේ රසයක් නැහැ. මට අරමුණේ විතර වගේ හැඩනිල පේන්නේ නැහැ. මට අරමුණේ ආකාර ගතහන් පේන්නේ නැහැ මෙනෙහි කෙරුවට අල්ලන්නේ නැහැ උහේ ඉන්නව මොනවාක්වත් වෙනස් වෙන්නේ නැහැ කිසි දෙයක මේකේ රසයක් නැහැ කියලා ඉතින් මේ යෝගාවචරය ඒකට පිළියම් වෙනකොට යෝගාවචරය තුළ තියෙන මේ භව තෘෂ්ණාව වැඩ කරන හැටි බලනකොට සංවේගී භාව වෙනවා. ඇඟ කිලිපොළනවා. ඒක සඳහා බාල මාළුවේ කියලා වෙනසක් නැහැ. ස්ත්‍රී පුරුෂය කියලා වෙනසක් නැහැ. උගත් නුගත් කියලා වෙනසක් නැහැ. දුප්පත් පොහොසත් කියලා වෙනසක් නැහැ. නිබ්බිදාව පහල කරලා දෙන බවට කර්මස්ථානාචාර්යවරයා මොනතරම් උත්සාහ කළත් හැම යෝගාවචරයකම ඒ නිබ්බිදාවෙන් පැනලා යන්න වරක් හෝ උත්සාහ කරනවා. මේක කර්මස්ථානාචාර්යවරයට ලොකු කර්මස්ථානයක්. භාවනාව හරි ගියා නම් ඒ යෝගාවචරය එතන යන්න ආවා. ඒ යෝගාචරයේක නීරස වෙන්න පටන් ගන්නවා. එපා වෙන්න පටන් අර ගන්නවා. තනියම කල්පනා කරන්න පටන් අර ගන්නවා. මෙතෙක් වෙලා තිබුණේ කමඨාන් සුද්ධ කෙරලි ආදී ධර්ම සාකච්ඡාවලින් වෙන් වෙලා මට තනියම භාවනා කරන්න ඕනේ. මට තනියම මේ වැඩ ටික කරගෙන යන්න ඕනේ කියලා ඉතින් තනියම කල්පනා කරන්න බලන්න. ඇත්තටම යෝග ජීවිතයේ සමග්ගාණන් තපෝසුකෝ කියලා කියන්නේ ඔන්න ඔය වෙලාවටයි මේ මීට වැඩිය Tamanට වැඩිය භාවනා කරපියත් අන්න එක නිතර සාකච්ඡා කළ යුත්තේ. ඒ වෙලාවේදී අර කියන බැඳීම නෑ. අර කියන ඇලීම නෑ. ඒ නිසා චේතනා පාල වෙන්නේ. මේක තමයි මේක තමයි යෝගාවචරයට පාළුවට හේතුව. නමුත් යෝගාචර දන්නේ නැහැ මේ මොහොන අමරණීය මොහොතක් බව. මේ මොහොත අමරණීය වෙන්නේ මොකද? එතන නෑ බැඳීමක්, එතන නෑ තෘෂ්ණාවක්, එතන නෑ කර්ම රැස් කිරීමක්, එතන නෑ જાතියක් ඇති කරන ගතියක්. එහෙමනම් එතන අමරණීය. මේ තාම ඉක්කිරසාර මේ නිබ්බිදාවක් නිවනක් ලැබිලා නෙවෙයි. තදංග වශයෙන් නිවන ලැබීගෙන එනකොට නිවන් පෙරහැරේ කසකාරයෝ එනකොට බයගුල යෝගාවචරයෝ මෝඩ යෝගාවචරයෝ එහෙම නැත්නම් යෝනිසෝමනසිකාර නැති යෝගාවචරයෝ හැරිලා දුවනවා බය වෙලා මහා පාළුයි මහා බයයි මහා අසරණ ගතියක් එපා වෙනවා මහා පාළුයි කිසිම වෙනසක් නැහැ කියලා ඒන තත්තර මුන්දි ගන්න බැහැ. ඒක නිසා මේ සාමාන්‍ය මිනිහක් තියා බලලා ඒ මිනිහදිගේ මේ උප්පත්තිය දැකලා උප්පත්තියට හේතුව තෘෂ්ණාව දැකලා තෘෂ්ණාවට හේතුව බැඳීමේ දැකලා නිසා බැඳීම නැති කරගන්න ඕනේ කියලා කිව්වොත් ඒ සාමාන්‍ය මලගෙදරක ඉන්න කිසි කෙනෙකුට නම් මේ කාරණාව වැටහෙන්නේ. කියතෝ කියා අපිට කොහොමඩක්වත් ඔය ගෙන්තරම් බැඳීම ඇත්තෙත් නැහැ කියලා හැබැයි ඒ කීගේ අතරින් තවක්වත් ඒ කාම දේවල් අතරින් තවත් කිසිම අයිතිවාසිකමක් නැත්නම් පුළුවන් කාර්කමක් ඒගොල්ලෝ හිතන්නේ. ඒ කාමසප්ප බින්දීම තමයි අයිතිවාසිකම වශයෙන් හිතා. ඒකල හිතනවා මට අනරිය වෙන්න තියෙනවනම් හොඳයි. නමුත් යෝගාවචර විපස්සනා යෝගාවචර දීපදී ස්වර්ණමය අවස්ථාවක් ලැබෙන්නේ භාවනා චිත්ත වේදේ යම් තැනක නිබ්බිදා ඥාන පහළ වුණා නම් එතෙන්දි තේරුම් අරගන්න ඕනේ මෙන්න මේක තමයි බැඳීම නැති තැන මෙතනදී මගේ හිත ධෛර්ය කරගත්තේ නැත්නම් මේක ඉතාමත් වැදගත් විපස්සනා ඥානයක් බව ඥානයට හසු කරගත්තේ නැත්නම් කොහොමටත් ඔය නිබ්බිදාව පිළිබඳ ද්වේෂය හිත පහළ වෙනවා. නුරුස්නා ගති පහළ වෙනවා. විසුමක් නැති ගතිය පහළ වෙනවා. උදත් කටු බිමත් කටු වගේ පහළ වෙනවා. කිසිම රසයක් නැහැ. අපි වගේ මේ ජීවිත නිකම්ම නිකං කැලේට මේ පැදුරට නාට වෙන මිනිස්සු වාගේ කැලේටම ගෙවිලා යනවා නේද? මෙහෙම කරලා මේක ඉවරයක් කරගන්න පුළුවන් කියලා හැම වෙලාවෙම පරාජිත පසුබාහන අර නිබ්බිදාව මත ද්වේෂ කරන හිත පහළ වුණොත් ඉතින් ඒක මේ දීපු ත්‍යාග පිළිගන්න කැමති නැති යෝගාවචර නොවන අතාර්කික වැඩක්. මුචි මේ කෙනෙකුට හුඟ දෙනකොට මේ தත්වයට මුහුණ දෙන අත්තන්ට සැලෙන තත්ත්වයටපත් වෙන ඇති. නමුත් ඒ සඳහා කියන්න තියෙන ඔතෙන්ටපත් නොවි ගිය කෙනෙක් නැහැ. යනවාමයි. මෙන්න මේ தත්ත්ව පිළිබඳ අතිරණව වහා තීන්දුවකට එළඹෙන්නේ නැතුව ගත කරන කෙනාගේ යෝග ජීවිතය රැකෙනවා. ඒ පුද්ගලයා මේ මේ රැල්ල සරක් සැරයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් කියලා කෝටි වාර ගණක් මූණ දීලා දීලා දීලා දීලා මේ අමහිර කර සත්‍ය තේරුම් අර ගන්නවා අරමුණ ගෙවිගෙන යනකොට අරමුණේ රස භාවය අරමුණේ සතහන් ආකාර නැති වෙලා අරමුණේ තියෙන ආනාපාන දෙක අතර වෙනස දැක ගන්න බෑ පිම්බීම හැකිලිම අතර වෙනස දැක ගන්න බෑ අතීත අනාගත දේවල් අතර වෙනසක් නෑ බාහිරේ අභ්‍යන්තරේ කියලා වෙනසක් නෑ ඔක්කොම බලුවමනේ ගොඩක් වාගේ කපපු අනුරිත්තක් නලියන්න වාගේ පේන්න පටන් අර ගන්නකොට දැන් තේරුම් ගන්න ඕනේ මෙන්න භාවනාවේ ප්‍රතිඵලයි මේ ප්‍රතිඵලය ඥාණයට හසු කරගෙන විපස්සනා නිබ්බිදා ඥාණයට හසු කරගත්තා නම් අන්න අර මරණානුසති භාවනාදී අපි අර අරගෙන ගිය තැන මොකද්ද මෙතන බැඳීමක් නම් ඇති වෙන්නේ බැඳීම නෙවෙයි ප්‍රශ්නේ තියෙන දාලා දුවන එකයි නමුත් ඥානවන්තයා කල්පනා කරනවා මේක නම් සත්‍ය මේක විභාවනාමය සත්‍යයක් නම් මේක නම් සත්‍ය මේකත් එක්ක මම ඉන්න තාක්කල් කවදාකවත් මේ தත්ත්වේ මට වේවා කියලා බැඳීමකුත් නැහැ නොවේවා කියලා තරහක් ගන්නත් එපා. අන්නේ ඇලීමක් බැඳීමක් නැති තැන තමයි තෘෂ්ණාව පහළ නොවන තැන. සංසාරයක් පුරා තෘෂ්ණාවත් එක්ක ජීවත් වෙච්ච මනුස්සයාට මෙතෙන්ද ගියාම මහා පාළුයි. කුස්සන්නේ නැති ගතියක් එනවා. ඉවසා ගන්න බැරි ගතියක් එනවා. විචාර නළුව ගැටලා දාලා නැගිටින්න හිතෙනවා. මම මේ වෙනකොට කොච්චර හොඳ ඇලදොල ගංගාවල් හදමින් මිනිස්සුන්ට ඒ දඬු පාලන් හදමින් පින් කෙරුවා නම් කියලා හිතෙනවා. මේට වැඩි කොච්චර හොඳද මම ත්‍රිපිටකේ කටපාඩම් කරුවා නම් ත්‍රිපිටක ධාරි වුණා නම් කියලා හිතනවා. නානා ප්‍රදේවල් වලින් මායයා ඒ කාමාතේ පඨමාතේ නා ဒ ුතිය අර්ධි උච්චති කියන දාට එකක් එකක් එකක් එකක් සේනාවල් ගෙනල්ලා පෙන්න ඕක තමයි මං කිව්වේ භාවනා කරලා ඉවරක් නෑ ගිහිල්ලා අපි දෙන්න එකතු වෙලා එන මේ මේ මේ වැඩ කරමු කියලා කස්ලාගා දාගන්න හදලා යෝගාවචරය අතනි වුණොත් ඒකාන්තයෙන්ම මරණයට අහු වෙනවා අහු වෙන්නේ එක සැරේ නෙවෙයි මේ தത്വයට වඩා අරුචි දෙයක් හොයන්න යනවා. ඒක පිළිබඳ තෘෂ්ණාව පහළ වෙනවා, චේතනාව පහළ කරනවා, කර්ම රැස් කරනවා, ජාතිය ඇති වෙනවා, මරණය සිද්ධ වෙනවා. නමුත් විපස්සනා යෝගාවචරයට මේ හම්බෙන தත්ත්වය මේ මරණාසුත භාවනාවට ප්‍රතිපක්ෂයක් වශයෙන් හෝ ඉදිරිපත් කරගෙන ඒ தත්ත්වයට යන කෙනා මෙතනදී කල්පනා කරගන්න පුළුවන් වුණොත් මෙතෙක් පැවති සමාජයේ ශක්තිය නිසායි මට මේ අරමුණ තුල ඇත්තා වූ අපණීත අනිමිත්ත අප්පහිත ශුන්්‍යත සත්‍යපත් වෙලා තියෙන්නේ. මේක මම ඥානේ අල්ල ගන්න ඕනේ. වට කර ගන්න ඕනේ. ද්වේෂයෙන් බැහැර කරන්න නරකයි. වැරදිල්ලක් කියලා හිතන්න නරකයි. එහෙම නැත්නම් මේකදී මෙහෙලකින් පල්ලට අඩගෙන වැටෙනවා වගේ අන්දමන්ද වෙන්න නරකයි. මේකට නැවත නැවත නැවත මුණ දීලා කවදා හෝ මේකට සමචිත පිළිගන්නා සිට නිබ්බිදා හිත පහල කරගත්තා නම් ඒක කියනවා නිබ්බිදා ඥානය තමයි විපස්සනා වල තියෙන පුළුල්ම ඥානය කියලා. හැම තැනම පැතිරිච්ච දෙයක්. එනිපිටා ඥානෙට පුහුණු කරාන්ට හොඳ සමාජික වූත් විපස්සනා වගේ ගැඹුරු වූ හොඳ පණිවිඩයක් මේ මරණසුති භාවනාවේ තියෙනවා. ඒක නිසා අපි අර කලින් කිව්වා නම් මරණ යම් කිසි භද්‍ර අකල්යාණ එහෙම නැත්නම් දුමංගල තත්ත්වයක් ඒක ඇත්ත තමයි විපස්සනාව දන්නේ නැති. එහෙම නැත්නම් විපස්සනාවේදී මේ නිබ්බිදා ඥානය ඉක්මවා ගන්න තරම්වත් යෝනිසමංස්කාරය නැති නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, සුභ සංඥාව, කුමාර සැපේ ගත කර නැත්නම් මේක දුමංගල තමයි. අකල්යාණ තමයි. මේක අවමංගල්‍ය තමයි. නමුත් මේකම මංගල්‍යයක්, මේකම භද්‍ර කාරණාවක්, මේකම කල්යාණ ධර්මයක් බවට පත් කරන්න නම් දෘෂ්ටියමයි එකම හේතුව. මේ දේ අරමුණක් දිහා වැඩි වේලාවක් බලල අරමුණ භාවනාවට යට කරගත්තොත් විපස්සනාදී අනිවාර්යම මුණ දෙනවා. යෙදින්දි රැකලි වුණත් වෙනවා ආනාපානෙ වුණත් වෙනවා ඔතෙන්ද ගියේ නැති අත්ව තමයි ඔය දෙක බදාගෙන රණ්ඩු කරන්නේ. මෙතෙන්ද ගියේ කෙනා නම් විෂිකරන්න තියෙන දේ අනිමිත් අපහිත ශුන්්‍යත කියන සංඥා බහල කරගත යුතු දේ අල්ලගෙන රණ්ඩු කරන්න දෙයක් නැත්තේ. මොන අරමුණේ ගියත් ඔතෙන්ට එනවා. ඒක භාවනා නොකරපු කෙනෙකුට ඒක පාරට මතු කරලා දෙන්න පුළුවන් තරම් තමයි මේ මිනිහක්. මිනිහක් ඉදිරියට යනකොට පු탁ඥයට කාම සැපේ හිටපු මදවලට යට වෙලා ඉන්න කෙනාට ඒක පාරට ගැසිලා අන්න අර නිබ්බිදාතලට මතු වෙනවා. නමුත් ඔහු හැම වෙලාවෙම මේක ඉවත් වෙන්න බලනවා, අයින් වෙන්න බලනවා, ද්වේෂයෙන් කල්පනා කරනවා, අවමංගල්‍යයක් විදිහට කල්පනා කරනවා, අභද්‍ර දෙයක් විදිහට කල්පනා කරනවා, අකල්යාම් දෙයක් විදිහට කල්පනා කරනවා. නමුත් යෝගාවචරයට සර්වඥාන්තයේ එතෙන්ටම අඬ ගන්න ගිහිල්ලා මතක් කරලා දෙනවා මේ මේක තමයි මේ ශරීරයටත් වෙන්නේ මේ ධර්මතාවයමයි ඒකාන්තයි මේක ඉක්මවලන්නේ ඉක්මවන්න පුළුවන් අරමුණට හිත දාලා අරමුණේ නිබ්බිදා වෙනකොට ඒක සාදර වීම බැඳීම නැති කර ගැනීම තෘෂ්ණාව නැති කර ගැනීම චේතනා සහ කර්ම නැති කර ගැනීමෙන් යාති නැති කර ගැනීම ඒක නිසා ඇතුළට අත දාලා හරියටම ඒ ගැටේ වැටෙන තැන අඩියටම අත දාලා සරුවචනාංශي අත ගන්න. යෝගාවචර කැමති නම් අල්ලනවා කැමති නම් අත ගන්න. ඒක නිසා ඒ බෞද්ධ පරිසරයක හැදිච්ච නැත්නම් සංස්කෘතියක් සහිත විපස්සනාවට ජීවිත පූජාවෙන් ගත කරන කෙනාට මේ බාහිර මරණය අර එදිනෙදා භාවනාවේදී ගන්න දේත් එක්ක සම්බන්ධ කරගන්න හැටි දන්නවනම් කල්පනා වෙයි මම මේ වගේ අවස්ථාවල් කොච්චරනම් පන්නවද කියලා. භවනාවේදී වෙන්න පුළුවන් එදිනදා ජීවිතේ වෙන්න පුළුවන් පින්දහම් කරනකොට වෙන්න පුළුවන් මේ தත්ත්වයට ආපුවාම අපි විවිධාකාර විනෝදාංශ රාශියක් ඇති කරගෙන තියෙනවා නිබ්බිදාව මඟහරලා විශේෂයෙන්ම හිතය වැරදිල්ලක් කරදිල්ලක් බංකොලොත් වීමක් පට වීමක් මිලාන වීමක් වශයෙන් සලකලා මොනවා හරි දෙයකට හිතේවලු ඒ නිසා මරණානුසති භාවනාවේ කොම ගැඹුරකට යන්න පුළුවන් ආරාධනයක් දොරක් විවෘත කරගන්න පුළුවන් මේ විපස්සනා යෝගාවචර විශේෂයි. සමත යෝගාවචරයට උනත් සාමාන්‍යයෙන් ආනාපාන හෝ මෛත්‍රී භාවනාවෙත් මේක තියෙනවා. බුද්ධානුසති භාවනාවේ ඒ තරමටම මේක පෙන්වන්නේ නැහැ. අනිකුත් ධ්‍යාන ලබන්න පුළුවන් හුඟක් කර්මස්ථාන වල මේක තියෙනවා. ඒ අරමුණ ගෙවිගෙන ගෙවිගෙන ගෙවිගෙන යනකොට ගෙවෙන්නා වූ අරමුණ පිළිබඳව සතහන් ආකාර අමතක වේගන යනකොට යෝගාවචරගේ හිත මොන හරි දෙයක ඉල්ලෙන්න ආවා. නැවත නැති වෙච්ච නීවරණය කොහොම හරි අරගෙන උඩුප්පේ දාගන්න හදනවා. නැත්තම් පාළු ගතියක් දැනෙනවා. ආන එතනදී ඒ නැතිවීමෙන් පවතින ආ වූ නීරසනා වූ ඒ නොපෙනී ගියා වූ සීදු වුණා වූ සුමුදු වුණා වූ අරමුණේම හිත පවත්තන්ට නම් යෝගාචර විශේෂ තමන්ගේම වැරදි තුලින් තමන් මේ ඉස්සර කරගත්ත වැරදි වලින් ලබාගත් ආ වූ ආభాසයකින් නැවත නැවතත් භාවනා මානසිකාරයේ නිසි මගට නිසි පෙරමුණට ගෙනත් බැවිමේ ශක්තියක් අවශ්‍ය කරයි. මේක නිසා අපි කියන්නේ නේවාසික භාවනා කරනකොට භාවනා පිළිසක් එක්ක ඉඳගෙන භාවනා කරනකොට ওই වැටෙන වැටෙන වෙලාවේ ආපහු නිසි මගට මැද මාර්ගයේ දෙන්න තියෙන අවස්ථාව වැඩි. තමන් පුද්ගලිකව නම් භාවනා කරන්නේ කාම ලෝකේ නම් භාවනා කරන්නේ ඒ වැටෙන වැටෙන අවස්ථාව පාසා ඒ ඇති වුණා වූ භාවනාවේ සියුම් භාවයක් ප්‍රකට භාවයේ මත වෙන ඕලාරික කාම අරමුණු දිගේ හිත දුවන නිසා තුවන්ට ඉඳ පහසුකම් තියෙන නිසා ආපහු මැද මාර්ගයට එන්න ඉතින් ආය සමානලට මේ ජීවිතේ නොයෙන්න ඉඩ තියෙනවා. ආය ප්‍රස්තාව කවදායි දෙයක් ලැබෙච්ච කියන්නේ. ඒ නිසා ආයවැනි කඩවීමක් පැන ගන්නවක් පාවෙදී සමත වේවා විදර්ශනා වේවා බාහිර විකල්ප හිතට නැති වෙන්න ඕනේ. මේකමයි මේ මැත්තේ මම අද විනිශ්චය කරන්න ඕනේ කියලා ලොකු අධිෂ්ඨානකයේ යෙදුනොත් නම් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික හුරු වෙන්න පටන් අර ගන්නවා. හිත ඒ සියුම් අරමුණමයි මගේ ආහාරයේ විය යුත්තේ. ඒ මැත්තම මම නැවත නැවත කටයුතු කරන්න ඕනේ. මේ වෙලාවේදී හිත පසුබාහනයක වටපිට බලන එක ප්‍රතිවාන්තාවය කියලා කියන හැටි මම යෝගාවචරයක් වශයෙන් මේකට මේ දෙන්න ඕනේ කියලා ලොකු භාවනාමය ලොකු දියුණුවක් ඉමක් වැඩගන්න. ඒකට ඉන්දියා මේ මරණානුස්සති භාවනාවෙන් ගන්නවා. ඒ වගේම තමයි මේ සාමාන්‍ය මරණය කියන එක යෝගාවචන සඳහා වෙන දෙයක් නෙවෙයි යෝගාවචන මේ ඉදිරිපත් කරගන්නවා මරණානුස්සති භාවනාව සතිපට්ඨානය කරන භාවනා නොකරන සාමාන්‍ය ආගමික හැඟීමක් ධාර්මික හැඟීමක් ඇති කෙනෙකුට ඒ ජීවිතයේ කියන නොයෙක් මද මකලා සංවේග ඥාන පහල කරලා දෙන්නත් උදව් කරනවා. මේ මරණානුසුති භාවනාවෙන් තවත් ආනිසංස පක්ෂයක් මේ කතා කරනවා. මරණය ගැන කල්පනා නොකරන කෙනා ආත්ම මදේ, යොබ්බන මදේ, ආරෝග්‍ය මදේ, ඓශ්වර්ය මදේ කියලා නානා ප්‍රවේ ලාමක తాවකාලික දේවල් අල්ලගෙන දුම්යන්වන්සේට කට කරනවා. ජීවිත මාදේ ඇතිගෙන මරණය අහන්නවත් කැමති නැහැ. මේ මනුස්සයා ඒ නොදැනුවත්කම නිසා මොකක් හරි වෙලාව මැරලා තිනවා මම නම් මැරෙන්නේ නැහැ. කියන වගේ රණ්ඩු සරුවල් කරමින් දෙපා වේලි බැඳ ගනිමින් රණ්ඩු වෙරමින් වැටවල් ගසා ගනිමින් නඩු කියමින් මේ ගත කරන ජීවිතයේ සම්පූර්ණ මරණය අමතක කරන ආදර එකක්. ඒකයි උඟාක් වෙලාට ඔය භවණ මධ්‍යස්ථාන වේවා සාමාන්‍ය සාමාන්‍ය ආගමික මධ්‍යස්ථාන හෝ වේවා උදව් කරන්නා වූ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෝ මේ බලට කැමතිද? මොකද එතකොට ඒගොල්ලන්ට මේ ව්‍යාපාරය අත්තර හැපි හැපි උත්සාහ කරන්න ශක්තිය නැතුව යනවා. මගේ පස්සේ මේ ටික ඔක්කොම ඉවරයි. නැත්නම් මේ වස්තු ඔක්කොම මට දාලා යන්න වෙනවා. මේක පස්සේ නුඹක් කරගෙන මම අකමැති පුද්ගලයන් අතතේ කියන එක කල්පනා වෙනවනම් ඔය තරම් අතිකාල සේවාවල් කරමින් සල්ලි හම්බ කරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ඊයත්ව කැමති නෑ ඒ මේ ජීවන මාර්ගය කඩලා දානවා. ඒගොල්ලෝ හිතාන ඉන්නේ මම තමයි මේ ව්‍යාපාරේ අයිතිකාරය. ඉදන් හිමි වැවිලිකාරය. ඒ වෙනත්නම් ඒකේ බුදල් කාර්ය ආදි වශයෙන් නම් කංග අහගෙන ජීවත් වෙනවා. නමුත් මාර්ගෙන් ඔක්කොම බින්දුවට යනවා. ඊගාවට ජොබ්බන වැඩේ තියෙනවා. ඔය භාවනා කරන්න ඒකෙත් වෙච්චාම කැලකට වෙලා ඔය කරන්න පුළුවන් අපේ මේ තරුණ ජීවිතේ ඒක නිසා ඒක ඒ සිලිලාරය අපි විඳින්න ඕනේ කියලා දෙමව්පියන් එක්ක ගුරුවරුත් එක්ක රණ්ඩු කරන තර පරතරක් තියෙනවා. ඒකත් හිතන මේ යොබ්බනේ හැමදාම කියනවා කියලා. නමුත් මර මලකුණක නැහැ මේ යෝන් කෙනෙක් මැරෙන්නේ නැතේ, පිරිමි කෙනෙක් මැරෙන්නේ නැතේ, විද්දු මැරෙන්නේ නැතේ. එහෙම එකක් නැහැ. ඔක්කොම සමෝධියේ මැරෙනකොට ඒ උප්පත්ති ගැබෙදිත් මැරලා. ඕනේ තරක මැරලා යනවා. ඒක දකින්න වෙනම යොබ්බන මදේට කිසි හේතු මායින් කරන්නේ නැහැ. ආරෝග්‍ය මදේ කියනත් හිතනවා ඔයා මැරලා දින අහවල් දෙන්න අහවල් ආදි වැඩ වැඩ කරන නිසා මට නෑ මට ආරෝග්‍යයි කියලා. නමුත් හොඳ නිරෝගියත් අදිශිමාත්ම හිතේ. අර බුදුම කියවණක් තියෙනවා මැරෙන්නේ නැති වේදෙක් නෑ. කොයි වේදක් නෑ. හැබැයි කතා කරන්නේ නම් ඉන්නකම් ආයුර්වේද ගැන තමයි. මේ දෙවියන් වහන්සේ දිව්‍යනාථ ගැන කතා කරලා ආයුර්වේද ශ්ලෝකයක් තියෙනවා අහෝකා නිර්මාණ කෞශල්‍ය. යේන ලෝකං වේමිතා ජගන්නාත් මිනිසෙයි කුලේ ආරෝග්‍ය මේ මේ මේ නිර්මාණය කරපු දෙයියන්ගේ නම් බුදුම නිර්මාණ කෞශල්‍යයක් තියෙනවා. හොඳ නිර්මාණය කරපු මේ මුල් ලෝකේ එකම මනුස්සයෙක්වත් ආරෝග්‍ය නැති. එක එක්කත් හදාගන්න බැරි ලක්ෂණ දෙයියන් ආදර කියන්නේ. ඉතින් බෞද්ධ ශාස්ත්‍රයෙන් පචයි. ඉතින් ආයුර්වේද ගැන කතා කරන මම තමයි. ඉතින් ඉඳ අපි හිතනවා නම් අපි වෙදපෞලික පුදුනා මේක වැඩි ඉඳ තිබ්බා. ඉතින් වෛද්‍යකම් කරගත්තා නම් ඉතින් ඔක්කොම සුළු සුළුකට අහුණා වගේ ගසලා දාලා යනවා මිනිහක් ළඟට. ඉතින් ඒ වගේ තමයි ඓශ්වර්යය මදේ. රජට පහම්බුණා නම් මට මං හිතුව අරදී හම්බුණා නම් එහෙම වෙන්නේ නැහැ කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි මේ මැරෙන්නේ අකාලේ මැරෙන්නේ මෙන්න මේ නිසයි කියලා. ඓශ්වර්යය ලබා ගැනීම සඳහා කටයුතු කරනවා අමරණීයත්ව ලබා ගන්න වගේ. නමුත් මේ ඔක්කොම ඒ මාරාන්තික අවස්ථාවේදී යට වෙනවා දකින්නකොට ඕනෑම ජයදේව බලදේව වගේ මහා ධනවතුන්ටත් මහා ධන සිටුවරුන්ටත් ඔක්කොටම නොකිය බැරි කාලෙට මේ සහල වලන ගතියක් ඇති කරලා දෙනවා. ඒසයි යත් නැවතත් කල්පනා කරන්න පටන් අර ගන්නවා මිනිස්සුયો තාලෙට. මේ ඉපදෙලා මැරලා යන જાතියක් විතර කල්පනා කරන්න පටන් ගන්නවා. මේ වගේ සංවේග ඥාන පහල කරන්නත් ශක්තියක් තියෙනවා මේ මරණය. ඒ වගේම තමයි සමහර ඇත්තෝ ඒ වගේ දැඩි ආසාවල් නැති වුණත් මරණයේදී ලතවුල් දෙන්න පටන් ගන්නවා. විලාප දෙන්න පටන් අර ගන්නවා. ආන්නේ පටන්ගෙන ඇත්තන්ටත් මේ මරණානුස්සති භාවනාව මතක් කරනකොට ඒක යම් විදිහකට සනීප කරන ගතියක්. අස්වසාලන ගතියක් තියෙනවා. මේ මරණය අනිවාර්යයෙන්ම අපි පුහුණු කළ යුත්තක් දැකිය යුත්තක්. ඒ නිසා මේ මරණය දෙච්චර විලාප වෙන්න දෙයක් නෑ. අපටත් මේ දේ වෙනවා. කාටත් ඔය දේ වෙනවා. උඹේ මම නිසා නෙවෙයි උඹේම තාත්තා නිසා නෙවෙයි කාටවත් මේ දෙ වෙනවා කියලා අර කිතාගෝතමීට පුත්‍ර ජානනාංශයේ දීපු අභයත උපමාව වාගේ මරණයේ පුදුමාකාර මේ හැම දෙෙම සම කරන ගතියක් තියෙනවා. ඒක නිකන් අර තනිකර පිට කසායක් දීුවට පස්සේ ඒ කසායේ කහට රස නිසා අපිට දෙවෙනි දවසේ කසාය බොන්න එපා වෙනවා. ඉතින් ඒකට කියනවා තව කහකට පුවක් කෑල්ලක් හපන්නේ කියලා මේ කසාය බිල ඉවර වෙනවා. ඒකට අර කහට මේ කහට කැපෙච්චාම අර කසාය වල තියෙන පැංගිරි ගතිය නැතුව යනවා. ඒ වගේම තමයි මරණය ඇතිවලා ලතවුන වෙන කෙනාට කියලා දුන්නාම මේ මරණය මේ ಜಾති ભેදයක් ලිංග ભેදයක්, වයසක්, උගත් දුනුගත් ඓශ්වර්ය ભેදයක්, රෝගී අරෝගී ගතියක් නැහැ. ඔක්කොටම සමානයි. ඒ නිසා මේ කාටත් වෙන දෙයක් කියලා එතකොට ආශ්‍රවණ ගතියක් තියෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට ඊට වැඩිය සංසාරේ මෝරච්ච කෙනෙක් නම් නිස්සරණාදී ආශයට මේ පමා වෙලා තමන්ගේ පවුල මැරෙනකන් ඉන්නේ නැතුව එහෙම නැත්නම් තමන් මේ පෙන්ෂන් ගන්නකන් ඉන්නේ නැතුව අර දේ මේ දේ වෙනකන් ඉන්නේ නැතුව ඒක ඔක්කොම තියේදී මේක මට අතහරින්න පුළුවන් අතහැරිය යුතුයි කියලා එළමෙද ගතියක් තියෙනවා. ඒ කරන්න යනකොට ඉතින් নানা ආකාර විදිහට අපි මෙතෙක් කල් රැස් කරපු මේ වටිනා නෑ පිළිස එල්ලෙනවා අර තමයි මේ දිවි ලෝකයට යන්න ගිය ගමරාල පලිගේ එල්ලුණාට පස්සේ පිටිපස්සෙන් ඇවිල්ලා එල්ලුණ එල්ලෙල්ල පිළිස වගේ ඉතින් එල්ලෙන්න පටන් අරගන්නවා අනේ ඔය ගියාම රැයට කණ්ඩාම් වෙන්නෙත් නෑ ඔය ගියාම තනියම ඉන්න වෙන්නේ බෙහෙතක් ගත්තාම කොත්තමන් ටිකක් අම්බල දෙන්න කෙනෙක් නෑ පව් යන්න එපා කියලා ඉතින් අඬහවුනා ඒ වෙලාවේදී අභීත වීර්යයක් අවශ්‍ය කරනවා ඒ පුද්ගලයාට මිනිස්සරණ වෙන සාක්ෂාත් කරගන්න. ඒ වගේම තමයි හම්බ කරපු මුදල පිළිකාවක් වගේ කා වැටෙන්න පටන් අරගන්න තමයි පිටිපස්සේ ඇවිල්ලා. ගිනිගත්ත යකඩ ගුලියක් අතේ තියාගෙන යනකොට පිච්චි පිච්චි යන්න වගේ ඒක ගින දැවෙන්න පටන් අරගන්න. ඒක කොහොම අතාරින්නද මේ මරණානුස්සතිය හොඳයි. තිගැස්මක්. හොඳ තල්ලුවක් වෙන ගතියක් තියෙනවා. නිසරණ අධ්‍යාසය. ඒ වගේම තමයි මේ වැඩපිළිවෙලේදී নানা ආකාර විදිහේ කරදර දුක්ඛ කපුල වෙනවා. අනන්නේ කාම කටුවලදී මෙවාට වැඩිය තම සංසාරේ විඳලා තියෙනවා. මේකක්වත් අලුත් දේවල් නෙවෙයි. මේකද බොරුවට අඳහව ගාලා ලෝකේ හොල්ලන්න ගියාට වැඩක් නැහැ. හෙල්ලනවා තමයි. ටික වෙලාවක් ගියාම සීයලව ගන්න පුළුවන් ශක්තියක් මාත්‍රාවශීලී. ඒ නිසා අර අපි ගත්ත අර භාවනා අධ්‍යක්ීමට අපි මේක කිට්ටු කරගත්තොත් භාවනාවේදී අරමුණ දිගේ හොඳට හිත සමාහිත වෙලා ඒ අරමුණේ කොනක් අගක් හොයාගන්න බැරි හොඳක් නරකක් හොයාගන්න බැරි පිම්බීමක් හැකිලීමක් මේ මේ අතුලීමක් පිටීමක් හොයාගන්න බැරි එහෙම නැත්නම් හැඩයක් ආකාරයක් හොයාගන්න බැරි තත්ත්වයට එනකොට කල්පනා කරගත්තොත් කෙනෙකුට හිතාගන්න පුළුවන් නම් මේක අමරණීය තත්ත්වයක් ඕනෙම අරමුණකින් මෙතෙන්ට යන්න පුළුවන් මේ අමරණීයත්වයේ ප්‍රතික්ෂේප කරන එක නේද මම කරන්නේ මේක කතා කරන්න අකමැති වීම නේද මම කරන්නේ. මම කවදා හෝ මේකට ඡන්දෙ දුන්නොත් මේකට මගේ ජීවිතේ පාවා දුන්නොත් එහෙනම් සර්වඥාන්සේ සාක්ෂාත් කරපු අමරණියක් වෙච්චර අමාරු දෙයක් නෙවෙයි. ආන්නේ වගේ අභීත විනිශ්චය කරගන්නත් පැහැදිලිව මරණසුති භාවනා හේතු වෙනවා. ඒ වගේම තමයි යෝගාවචරෝ සමහර ඇත්තෝ හුඟක් මේ අත්කිලමතාන යෝගයට බර වෙච්චැත්තු මරණානුසුද්ධි ගැන කතා කරනකොට සිය දිවිනසා ගන්නත් හේතු වෙනවා. පරක්සරුවචන් වහන්සේ ඒ මේක විනය පොතේමයි සඳහන් වෙන්නේ. උන්වහන්සේ මරණානුස්සතියේ මරණේ මරණානුස්සතියේ තියෙන ආනිසංශ එහෙම නැත්නම් අසුභයේ තියෙන තියෙන ආනිසංශ පැත්තේ ඉතර කරාට පස්සේ සුංගක් ස්වාමීන් වහන්සේලා අචීදී විනාශ ගන්න පෙළඹුණයි කියලා කියනවා. පස්සේ ධර්මචනාංශේ අරණ්‍ය විවේකී වෙලා බලනකොට බොහොම සෙනඟ පිච්ච අඩු වෙලා. ආනකොට හොයලා බලනකොට මේ අසුභ භාවනා සහ මරණසුති භාවනාවේ හැරවැඩිකම නිසා චීතී නසා ගන්න නසා ගන්න මට්ටමට කියලා. ඉතින් ධර්මචනාංශේ ආනිසංස ප්‍රදේශනා කළා ආනාපාන සතිය දේශනා කරන යෝගේ තද බල මරණ චේතනාව ඇවිල්ලා තමන්ට අත්ත ක්‍රමතේ කරගන්න තමන්ගේ ආත්මය ක්ලාන්ත කරගන්න නැත්තන්ට පවන් සාලන ගතියකුත් තියෙනවා මරණංශයේ නිසා හුඟක් හොඳ කාමසුකල්ලික ආනියෝග ආදී දේවල් වලට නැත්තන්ට ප්‍රතිකර්මයක් වශයෙන් හොඳයි අර අත්තිකිලමතාන යෝග ගිහිලා දැනලම තමන්ගේ ආත්මයට ආත්ම ක්‍රමතේ කාකාන්ත කරගන්න නැත්නම් මේ දුක් දෙන ජීවිත වලට සමහරට මරණානුස්සතිය වලට වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක ප්‍රෝජනේ සලකනවා. අවස්ථාව හැටියට කටයුතු කළ යුතු ධර්මයක්. මේ මරණානුස්සතියේ තවත් තියෙන සලකා බලලා උපසංහරති කියන පදයට තවත් පුහුරක් දාන්න පුළුවන් දෙයක් තමයි යම් කිසි කෙනෙක් මරණයට කියන බය හේතුව අපි කානුපල්ලේ මැරෙලයිද ගොඩ ගන්න බැරි ලෙඩක් හැදිලා මැරලා යයිද අසීයෙන් මැරලා යයිද ආදි වශයෙන් අපිට කිසිසේත්ම මායත් එක්ක givisුමක් නැහැ. ඒ givisුම නිසා අපි මරණයට බයගතියක් තියෙනවා. අපිට ඕනි නම් මරණයේදී සිහිසං ඇතුව මැරෙන්න. ඒකට ප්‍රසාදයෙන් සඳහන් කරන්නේ භද්‍ර මරණය කියලා. හොඳ මරණයක් ඇති කරගන්නට ඒ කාන්තේම හොඳ ජීවිතයක් තියෙනවා. මරණය හොඳ වෙන්න නම් මරණය භද්‍ර වෙන්න නම් හොඳ ජීවිතයක් තියෙන. හොඳ ජීවිතයක් ගත කරන්න නම් නිතරම මරණානුස්සතිය කරන්න ඕන. හරි පුදුම බීජගණිතමය සංකේත ටිකක් මෙතන තියෙනවා. හොඳින් මැරෙන්න හොඳින් ජීවත් වෙන්න. හොඳින් ජීවත් වෙන්න මරණය සිහිපත් කරන්න. යම් කිසි කෙනෙක් මරණය හොඳින් සිහිපත් නිතර සිහිපත් කරේ නැත්නම් ඔහුගේ ජීවිතය යොබ්බන මදයට ආරෝග්‍ය මදයට ඓශ්වර්ය මදයට ජීවිත මදයට යට වෙලා අනු නෙවෙයි මම විතර ජීවත් වෙන්න ඕනේ කියලා මහා මේ කුඩු කුඩු කේඩු ගති වලින් යහපත් වෙලා මහා මේ සමාජයට පිළිලාකාර වෙන විදිහේ මහත්ම ගති නැති ජීවිතයක් ගත කරනවා. එහෙම කෙනාට ඒ කාන්තේම ජීවිතය අසාර්ථක වෙනකොට මරණයත් අසාර්ථක. යම් කෙනෙකුට බාහිර මරණයක් අවශ්‍ය නම් ඒ බුද්ධිලා තේරුම් අරගන්න ඕන හොඳ ජීවත් වෙන්න. හොඳ ජීවත් වෙන්න මරණ අනුසතිය අවශ්‍යයි. ඒ නිසා මරණ අනුසතිය මරණය අමරණීයත්වයට එකම සාක්ෂිය. මේ නිසා තමයි අපි ජීවමය විපස්සනා භාවනා කළත් සමත භාවනා කළත් වරින් වර මරණාසුති සීපත් කරගන්න. සීපත් කරගන්නකොට වැරදිලා හෝ අපේ තුල ඇති වෙනවා නම් අපි ඔක්කොම එකම යෝගාවචරයන් වශයෙන් සමානයි සබ්‍රක්‍මචාරින් වහන්සේලා කියලා හිතනවා. හරි පැත්තට. එහෙම නැති වුණොත් මරණාසුති භාවිත කරන්නේ නැති අත්තු මම අසෝලා මම මෙහෙමයි මෙහෙමයි කියලා යෝගාවචරය අතර පවා මා විවිධාකාර මත ભેදයක් කරගන්න. සමගිය නැතිලා. සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරන්න දෙයක්. නමුත් මරණානුස්සතිය ජීවත් කරනකොට අපි ඔක්කොම ඒ අමහිරි ශක්තිය අතරේ සමතලතාවයටපත් වෙනවා. ඒ නිසා මරණානුස්සති භාවනාව කොහොම හොඳයි. හොඳින් මැරෙන්න කල්පනා කරන්න. දවසක් හරුවත් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ මේක බණකට හරවනවා. ස්වාමීන් වහන්සේලා රැක්වෙච්ච වෙලාවක ධර්ම සභාවේදී මේ ඇවැත්ටි කියලා කතා කරනවා. එතකොට උන්වහන්සේලා කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා ආරිපුත්තු සාන්නස්සේ බණක් කියනවා. යතා යතාකෝ ආවසෝ ජීවිතං කප්පේති තථා තථානං ජීවිතං කප්පේතු බත්තකං වරණං හෝති බත්තකං කාලකිරියා. මහණෙනි මේ නැත්නම් ඇවැත්ටි යාළුවෙනි යම් ආකාරයකට ජීවිතේ පවත්වනවාද ඒ ආකාරයට පැවැත්වුවොත් මරණීය භද්‍ර වෙනවා කාලක්‍රියා බද්ධ වෙනවා. මොකද්ද මේ ජීවිත රටාව? ඉතින් උන්වහන්සේ පෙන්ලා දෙනවා කාරණා හයක්. මේක මේ පැවිද්දන්ට එහෙම නැත්නම් යෝගාවචර වශයෙන් පූර්ණ කාලව ගත කරන නැත්නම්ද හොඳ අපි මෙතෙක් මේ ගත කරපු මතු කරගත්ත කාරණාව ප්‍රෝජනට නංවන්න හොඳ උපමාන හයක් වෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කම්මාරාණෝති කම්මරතෝ කම්මාරාමතං අනුයුක්තෝ යම් කෙනෙක් මුළු ජීවිතේම විවිධාකාර කර්මාන්ත සඳහා ගත කරමින් කර්මාන්ත වල ඉදලා එහෙම ගත කරනවා නම් ඔහුගේ ජීවිතය ඔහුගේ මරණය ඊටාම කාලකන්ණි මරණය. කාලකන්ණි කාලක්‍රියාව සිදු වෙනවා. බසාරාම හෝති බසාරතෝ බසාරාමතං අනුයුක්තෝ නිතරම කතා. බලක්කන්න බැරි පුරුද්දට ගත කරන කතා කතාවෙන් ගත කරනවනම් ඔහුගේ මරණය කාලකන්ණි මරණය එහෙම නැත්නම් මේ කාලක්‍රියාව කක්කේ කාලක්‍රියා කරනවා කියන්නේ කාලකන්‍ය. එහෙම නැත්නම් භද්‍ර වෙන්නේ. අභද්‍ර වෙනවා. දුමංගල වෙනවා. ඊගාවට නිද්දාරාමෝ හොති නිද්දාරතෝ නිද්දාරාමතං ආයුත්තෝ නිත්‍යතෝම නින්දට බර වෙලා අලසව කුසීතව බුබ්බඩව ගත කරනවනම් මරණය කාලකන්‍ය. ඊගාවට ඝන සංගණිකාරාමෝ හොති ඝන සංගණිකරතෝ ඝන සංගණිකාරාම අනුයුත්තෝ නිත්‍යතෝම ප්‍රිය සම්භාෂණ කක්කේ නැතුව ඉන්නම බාලියුවා. හැම වෙලාවෙම තව කෙනෙක් දිහා බලනවා. තව කෙනෙක් ගැන කල්පනා කරනවා. එහෙම ගත කරන කෙනාටත් මරණය ඒකාන්තයෙන්ම මහා ව්‍යසනයක්. එලකින් පාදට අදින වර්ණ දෙයක් වගේ වෙනවා. ඒක භයානක තිගැස්මක් වෙනවා. සංසග්ගාරාම හෝති සංසග්ගාරතෝ සංසත සංසත සංසග්ගාරාම අනුයුක්ත. ඒ එකට ඇලි ගලි වාසය කරන්න බැන්නම් නිවුල් ලියන්න ඕනේ. විතර ටෙලිෆෝන් කරන්න ඕනේ. ෆොටෝ බලන්න ඕනේ. ඒ ගන්ධ සුවඳ විදිහට ඕනේ. අර විදිහට සංසර්ගය ගැන කල්පනා කරනවා. අන්තිම වශයෙන් මනෝ කාය සංසර්ගයට යනවා. එහෙම ගත කරන කෙනාට මරණයේදී මා විශාල අතකඩ හැරීමක් සිද්ධ වෙනවා. පපංචරාමෝ හෝති පපංචරතෝ පපංචරාමතාමි. නිකන් භාවනා නොකර ඉන්න වෙලාවේදී නිකන් ඉන්න බෑ. අපි කල්පනා කරනවා. තවල් ලීනවා බලන්න. හිත නතර වෙන්න දෙන්නේ නැහැ. හිත නතර වෙලා අනිබ්බිදාවට පහළ වුණොත් මා වෙහෙසකට එනවා. මා පාළු ගතියකට එනවා. Taman නිකන් පාළු වුණා වගේ, අසරණ වුණා වගේ, තනි වුණා වගේ කිසි ජීවිතේ කිසි කිසි නැතිලිලාරයක්. ඒ தත්තරපත් වෙච්චා මොනවාරි හොයන ගතිය තියෙනවනේ ප්‍රපංච කරනවනේ තණ්හා මාන දිටි වඩනවනේ ඒ ජීවිතයත් කෙලවර වෙනකොට වෙන මරණේ භද්‍රයි කාලකිරියාව මරණේ භද්‍රනේ ඒ නිසා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න ඕනේ නම් මේ මරණානුස්සතිය ගැන දන්නා කෙනෙක් වශයෙන් අපි ජීවිතයේ හැඩගස්ස ගන්න ඕන කොහොමද කියලා කය වචන හිත කියන මේ තුන් තුන මේ අවස්ථා තුන ద్వාර තුන ධාම වේග තත්ත්වයක් තමයි තියෙන්නේ ජීවිතය කියන එකේ ඒ ජීවිතයේ තියෙන අධික වේගය හිමීට හිමීට හිමීට හිමීට නතර නොවි නතර වෙන තත්ත්වයකටපත් කරන්න ඕනේ. තද බල කර්මාන්ත කරමින් ගත කරන ගතිය සම්පූර්ණ කය නිච්චර කරලා පැය ගණන් කියන්න පුළුවන් ගතියට තු කරන්න ඕනේ. කතා කරන්නේ නැතුවම ජීවත් වෙන කෙනා සුමාන ගණන් කතා නොකර ඉඳලා කට කම සෙයියාවක් නැතුව කතා කරන කෙනා කන්ත විවේකයක් දීලා පුරුදු කරගන්න ඕනේ. නින්දට මෙච්චර රුචි කෙනා జాగරියාන යෝගයෙන් නිින්ද කඩාගෙන ඒකත් එක දෙල්ලම් කළ බලන්න වෙනවා. ඒ වගේම තමයි සංගණිකාව. නිතරම ආගයක කීකට යන්න ඕනේ, කතා කරන්න ඕනේ, අරක මේක බෙදා ගන්න ඕනේ. ආන් මේ වගේ වැඩ කරන කෙනාට තේරුම් ගන්න ඕනේ මරණේදී මට මේක හම්බ වෙන්නේ නැහැ. කොච්චර අයුපාසනකමින් හිටියත් ඒ ඔය ඔක්කොගම ගමන සෝනතෙක් පමණයි. එතනින් එහාට Taman තනියම යන්න ඕනේ. සංස්කෘත ශ්ලෝකේ සඳහන් කරන වස්තු ඔක්කොම gedar නතර වෙන නෑදායෝ අන්තිම වශයෙන් සෝන ළඟට යනකම් යනවා ඉතින් ඒගොල්ලෝ නතර වෙනවා ඊට පස්සේ Tamande යන්න වෙනවා ඒකයි මේ කියන්නේ කටින්ම ওই දෙකම අතහැරලා දාලා පුරුදු කරගන්න කියන්නේ ඕනෙම නෑ නෑදාය කියන අතන තමයි නෑදාය කියන්නේ ඕනෙම නෑ වස්තු හෝ කිව්වහම ඇඟේ එළෙන දේවල් ඕනෙම නෑ ওই දෙක අතහැරලා දැම්මම පස්සේ මරණයට සීන බයක් නැතුව අන්තික තමයි සංසග්ගාරාමී හරීම සූක්ෂමව අපේ මේ කාලේ විනාශ කරන දෙයක් නිතරම ඉන්නකොට කල්පනා කරනවා. අහවලාට මම දැනුම් දෙන්නේ කොහොමද? අහවලාගේ තොරතුරක් ලබා ගන්නේ කොහොමද? මම මේ ඉන්නකොට ඒ අත්තු මොනවද හිතනවද මං ගැන? අනේ ඒ අත්තු මෙහෙමයි මෙහෙමයි කියලා ඒ එක්ක හඳ අහන්න, එක්ක රූප දකින්න, එක්ක ලියුල් ලියන්න ආදි වශයෙන් පුදුමාකාර ගාහ ගාහක ස්වරූපයක්. මේක ගත කරුවට ඉතින් කය වශයෙන් මෙතන තිබුණාට හිත වශයෙන් බැඳෙනවා. එහෙමනම් මරණයේදී මේකත් අත්හරිනකොට මහ විශාල කම්පනයක් වෙනවා. ප්‍රපංච කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨිය ඇති කරන මේ හිතවිලි රටක්. මේවා කෙලින්ම එනවනම් රාග දෝෂ මොහ වතේ අපිට තේරෙන. නමුත් මේ ප්‍රපංච වෙනකොට ඒවා එන්නේ කන්ටක් දාගන්න එන හොඳ සුවද යාළුවෙක් වාගේ වංචනිකව. නිබ්බිදා පහළ වෙනකොට නුරුස්නා ගතිය ඇති වෙනවා. පාළු ගති මතුවෙනවා. ඒ වෙලාවේදී ඒක කියන්න දෙයක් නැහැ. හරියට යෝගාවචරින් ප්‍රශ්න තියෙන්නේ මේ කමතාන් සුද්ධ කරනකොට කියන්න දෙයක් නැහැ. ඒගොල්ලන් ඕනේ මේ මේ විවිධාකාර මේ බීෂණ ක්‍රියා. එහෙම නැත්නම් චිත්‍ර කතාවල තියෙන්නේ මේ මේ ඇක්ෂන් පැක් ගාක් වැඩකින් සිද්ධි ඒව තමයි මේ භාවනා කියලා බලාපොරොත්තු වෙන්නේ. භාවනාදී තියෙන්නේ සංගණිකාරාමතාවෙන් නැති කරන එක. භාෂාරාමතාවෙන් නැති කරන එක. නිද්දාරාමතාවෙන් නැති කරන එක. ඝන සංගණිකාරාම නැති කරන එක. සංගණිකාතාම නැති කරන එක ප්‍රපංච නැති කරන එක. ඉතින් ඒකවල සුදු කඩදාසියක් ගෙනල්ලා පෙන්නනවා වගේ ඕන කරලා තියෙන විවිධ පාඩුලින් අද විචිත්‍රයක් ගෙනල්ලා පෙන්නනවා. මු සුදු කඩදාසිය විචිතවදී හරි පාළුවෙන් කල්පනා කරනවා මොකක් හරි වැරදිලා වෙන්න කියලා. මේ ධර්මතාවයේ අපි භයානකකම අපිට තේරෙන්නේ භාවනා කරලා එතෙන්ට ආව තමන් අත්දැක්කා. ඒක ප්‍රතික්ෂේප කරන එක. එතකොට මේ වගේ බණක එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක ඒ වගේම Tamanට කවදා හරි එක කියලා පැහැදිලි කරගන්න පුළුවන් වෙලාවක් ආවොත් තේරෙන්න පටන් අර ගන්නවා මේ නිවන කියන එක නහයයට තියෙන. අපි හැමදාම හොය හොය ඇවිදිනවා නිවන හොයන්න. ඒ හොයන වාරයක් පාසා නිවන ඉක්මවනවා. මොකද මේ නිවන තියෙන නහයයක්. නිබ්බිදාවත් එක්ක. නමුත් නිබ්බිදා වෙනකොට අපි ඒකට ප්‍රතිකර්ම හොයාගෙන යනවා. වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු හම්බ වෙනවා. නැත්නම් කේන්දර බලන්න යනවා. දෛවඥයෝ හොයනවා. ඒ එන නිපිදාට මුහුණ දෙන්න පුළුවන් නම් ඉතින් අහන්න දෙයක් නැහැ මරණානුස්සති භාවනා වඩන කෙනාට මරණ බය නැති වෙනවා. ඒක තමයි ඒකට ලැබෙන ආනිසංසය. ඉතින් ඒක නිසා හොඳින් ජීවත් වෙනවා නම් මරණ බයයි. ඒ නිසා මරණ මොහොතේදී කොහොම සුවදව මරණ ජීවත් සම්බන්ධ කරගන්න. මේ කායගත සතියේ අපි පටන් අරගත්තේ ආනාපාන සතිය. අපි ඒකට කියන්නේ පණ කියලා. ප්‍රාණයාම කියලා කියන ආනාපානයි. දැන් ඇවිල්ලා තියෙන්නේ මරණානුස්සතිය. කායගත සතිය අපි කායගත සති කියන භාවනා කොටස ආනාපානිය අපි ආස්තික පැත්ත හොඳ පැත්ත මංගල පැත්ත විදිහට ගත්තොත් මරණානුස්සතිය තමයි නාස්තික පැත්ත දුමංගල පැත්ත එහෙම නැත්නම් අකල්‍යාණ පැත්ත අභද්‍ර පැත්ත. ඒත් මේ දෙක අතර පුංචි සම්බන්ධතාවයක් පෙන්ලා දෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට අපි තේරවාද ක්‍රමයේ ඍජුව සම්බන්ධ කරන එක නෙවෙයි. නමුත් ඒක හොඳ හයියක් ඇති කරලා දෙනවා යෝගාවචරයට. ඒ මොකද්ද? තේරවාදෙමත් අපි පිළි අර ගන්නවා. මිනිස්සෙක් උපදිනකොට යම් කිසි ආයුෂ ප්‍රමාණයක් කර්මානුරූපව ලැබෙන වෙනවා කියන්නේ. ඒක තව ඩිංගිත්තක් විතර කරන වේදේදී මෙන්න මෙච්චර හුස්ම ප්‍රමාණයක් අරගෙන යන්නේ කියලා. අපි එනකොට කෝටි 10ක් ආශ්වාස ප්‍රශ්වාස රැගෙන යනවා. මේක හස්ස හස්සක් කාලේ ඉක්මට ඉක්මට ගියොත් ඉක්මට මැරෙනවා. කලබලෙන් මේ යන්ත්‍රය දුවවුවොත් ඉක්මනට බැහැ. බොහෝම හිමීට ආස්වාද ප්‍රසාද වැඩෙනවා නම් බොහෝම දීර්ඝායයි. ඝන සංගණිකාව වැඩි කෙනාට බොහෝම ශීක්‍රයෙන් ආනාපාන චිත්ත වෙනවා. කම්මාරාමතාවේ තියෙන කෙනාට ඒ වෙලාවේදී බොහෝම ශීක්‍රයෙන් ආනාපාන චිත්ත වෙනවා. බස්සාරාමතාවේදී අපි කොච්චර හදවත වැඩ කරනවද කියලා බලන්න හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන රෝගේ වැඩිම තියෙන ගුරුවරුන්ට විතර කතා කරන නිසා හිතාගන්න බැරි තරම් ශක්ති විශේෂයක් ශක්ති ප්‍රදේශයක් වය වෙනවා ඒකයි මේ හොඟ දෙනකොට ලොකු සාන්තියක් දැනෙන කතා කරලා පස්සේ ඒ වගේම තමයි ඝන සංගණිකාරාමක සංග මේ සංසග්ගාරාමක ඒ වගේම එකක් හොඳට තේරෙන්න පටන් අරගනි මේ හිත හිතවිලි තොරව පවතින අවස්ථාවට ආපුහම ආනාපානයේදී ආස්වාද ප්‍රසආස දෙක අතර සමතාවය මේ නිසා ප්‍රාණයාම කියන ඒ හත යෝග ශාස්ත්‍රයේ තියෙන භාවනාවේදී භාවනාවක් කියලා සමාජයට පාවිච්චි කරන වචනේ ඒකෙදී හොඳට කල්පනා කරන්න කියනවා 1 2 3 4 කියලා හුස්ම ගන්න වාරේ කීයක් කරනකම් කල්පනා කරන්න පුළුවන්. හුස්ම කොච්චර වෙලා නතර කරනවද? හුස්ම පිට කරනකොට කොච්චර වෙලා යනවද? සාමාන්‍යයෙන් ඔය සුසුම් හෙලන විලාප දෙන එහෙම නැත්නම් මේ මේ මයින්හනාදීන වගේ වේගෙන් වැඩ කරන අපි කියනවා අර චිත්‍රපටයක සිද්ධි බහුල නම් අපි හරි කැමැතියි. ඒ මොකද වේගෙන් අපි හුස්ම ගන්න අපි දන්නේ නැහැ. ආන්නේ වගේ යන වෙලාවෙදී උඟ වෙලාවක් ගන්නවා අපි හුස්ම ගන්න. නතර කරගෙන ඉඳිලක් නෑ හොස් ගාලා පිට වෙනවා. මේකට අපි කියන සුවාසය අරිනවා කියන්නේ. මේ විදිහට අපි වේ හිමීට හුස්ම ගන්නක් ගිහිල්ලා පාරට පිට කරනවා නම් තාමත් නාදී විචර්චයක්. නමුත් අපි මැරෙන්නේ යන්නේ ඉඳ කියනවා කවදාකවත් මේක අපි දැකලා නැතුව. දැන් ওই දීගං වාස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති රස්සං වාස සන්තෝ රස්සං වාස සාමිති පජානාති කියලා කියන්නේ ආරම්භයේදී සක්මන් කරමින් ඉඳලා ඉල වාඩි වෙච්ච යෝගාවචරයාගේ ආස්වාස ප්‍රසාරය දීගා. විදිර ධාතු වේගයෙන් වැඩ කරනවා ඉදuraan වේගයෙන් වැඩ කරනවා පිටිවිල ධාරාව වේගයෙන් වැඩ කරනවා වචන කතා අනුකරුවත් හිත මේ ඇතුලේ තමන්ට කතා කරන ගැති කියනවා මේ ශ්‍රේ රාශිනිච ආනාපාන දිග ඒ දික් වෙන්න දික් වෙන්න අවශ්‍ය කෙටි ආනාපාන ඉතාමත්ම සියුම කෙටිව අවතින අවස්ථාවම තද නිින්දේ ඉන්න අවස්ථාව ඒ වෙලාවේදී අවශ්‍ය දික් වෙනවා ඒක නිසා අපි ආනාපාන භාවනාවේදී වගේ එnte එnte එnte සියුම් කරවි ආනේ පානේ සමබර කරමින් ස්වභාවික හුස්ම රැල්ල වැටෙන්න අරිනවනම් අපි ස්වභාවික ජීවිතයේ ආයුෂ ගත කරලා මැරෙන්නේ කියලා. එහෙනම් තු වේගවතියට ඒ ධාවනකාරී අති ධාවනකාරී ජීවිතවලට යනකොට අකාල මරණ සිදු වෙනවා. ඒක නිසා දුසිල්වත් ජීවිතයට